මෙත් කරුණා සිසිලස පැතිරේවා බුදු හිමි ගුණයට රත යොමු වේවා ලෝතුරු ගුණයම මට සිහි වේවා අජරාමර නිවනින් සනසේවා ඔබ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. දුකින් මිදේවා. මේ පින් බරපැතුම් ඔබට හිතවත්ම සිටි FM වෙතින්. ධර්මානුශාසනාව ධර්මානුශාසනා පවත්වන අද දේශකයාණන් වහන්සේ කොළඹ හත ශ්‍රී බෞද්ධාලෝක විහාරාධිපති හා ජාවත්ත විද්‍යාත්මක විදුහලේ ආචාර්ය ප්‍රවීණාචාර්ය පූජ්‍යපාද පොල්ගොල්ලේ ශ්‍රී ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු.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 මේ දේවතා සංයුත්තේ කියලා සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ දෙවියන් සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර කොටස් ඇතුළත් කොට්ඨාසයයි. මේ පිළිබඳව දහම් කරුණු ටිකක් පැහැදිලි කර දෙන්නට ප්‍රථමයෙන් අපේ පෞරාණික චාරිත්‍ර ධර්මයක් ඉෂ්ට කළ යුතු වෙනවා. ඒ තමයි බණහන මේ පින්නතුන්ට බණ ඇසීම පිළිබඳව ඊටාම කෙටියෙන් නමුත් ධර්මාවාදයක් කිරීම. අපේ මහා විහාර පරම්පරාවේ පැවතගෙන චාරිත්‍ර ධර්මයක් ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධම්සභා මණ්ඩපේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණ සිටියා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසට ධර්මයේ දේශනා කිරීමට ප්‍රථමයෙන් ධර්මාවාදයක් සිදු කරලා තිබෙනවා උන්වහන්සේ එදා කරපු ධර්මාවාදය මේ පින්නතුන්ට සිහිපත් කරනවා. ධම්මං හිවෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාතිස්සාමි. මහණෙනි මම ඔබලාට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය ඊටාම හොඳට ශ්‍රවණය කරන්නට ඕන. මෙයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මාවවාදය. මේ ධර්මාවවාදයේදී අපි තේරුම් ගත යුතු පැහැදිලි කරගත යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි ඊටාම හොඳට ශ්‍රවණය කරන්නට කියලා බුදුහාමුදුරුවන් දැන වදාලා. මේ හොඳට ශ්‍රවණය කරනවා කියන්නේ කුමක්ද? එන්නතුනේ අපි කවර දෙයක් කරන්නට ගියත් ඒ කරන සෑම කටයුත්තකදීම මුලටම යෙදෙන මුලින්ම ඉදිරිපත් වන දේ තමයි අපේ හිත. මේ හිත බනාසන අවස්ථාවෙත් මූලික වෙනවා ප්‍රධාන වෙනවා. ඒ නිසා පළමුවෙන්ම සියලු දෙනාම තමන්ගේ සිත් හොඳට පිරිසිදු කරගන්නට ඕනේ, සකස් කරගන්නට ඕනේ, සංවර කරගන්නට ඕනේ. ප්‍රත්‍යඥ හිත ටික වෙලාවක් ඒක අරමුණක රඳවා ගන්නවා කියන එක අපහසු දෙයක්. එහෙම වුණත් උත්සාහයෙන් ධෛර්යයෙන් පුළුවන්කම තිබෙනවා මෙවැනි වැදගත් ජීවිතය හා සම්බන්ධ දෙලොව යහපතට හේතු වෙන යමක් කියා දෙන අවස්ථාවේ ඒ හිත හොඳට පාලනය කරගන්නට සංසුන් කරගන්නට. එහෙම සංසුන් කරගෙන බණ ටික අහන්නට ඕන. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ අහන ධර්මය හොඳට හිතේ රඳවා ගැනීම තැන්පත් කර ගැනීම. අපි එක කනකින් බණ අහලා අනිත් කනින් පිටක පිට වෙලා යනවා නම් පිට කරනවා නම් ඒක තේරුමක් නැහැ. ආහන දේ හොඳට ධාරණය කරගන්න තෝන හිතේ රඳවා ගන්න තෝන තැන්පත් කර ගන්න තෝන. එකඟ කරගත්ත හිතකින් යුක්තව ධර්ම නැමැති අරමුණටම හිත යොමු කරගෙන බණ ටික ඇහුවොත් ඒ අහන ධර්මය හොඳට ධාරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ අවස්ථාවේදී මේ බණහන පින්නතුන් කවුරුත් උත්සාහවත් වන්නට ඕන ඒ විදිහට අහන ධර්මය හිතේ රඳවා ගන්නට. තුන්වෙනි කාරණය තමයි අපි කොච්චර බණ දැනගෙන හිටියත් කොච්චර බණ ඇහුවත් එහි වඩාත් වැදගත් අවස්ථාව වන්නේ ඒක පිළිපැදීම තුළ. කොච්චර දුරට ධර්මයේ තුළ පුජ්‍යලයා ජීවත් වෙනවද කියන එකයි වැදගත් වෙන්නේ. ධර්මානුකූල ජීවිතයක් ගොඩනගාගෙන තියනවද කියන එකයි වැදගත් වෙන්නේ. එනිසා සෑම දිනම කල්පනා කළ යුතු වන්නේ අපි ඉගෙන ගන්න ධර්මයට අනුව අපි දැන කියාගත් ධර්මයට අනුව අපේ ජීවිතයත් හැඩගස්සා ගැනීම. ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගැනීම. ඇතැම්මය මම කොච්චර පින්දහම් කළත් බණ ඇහුවත් ධර්මයේ දැනගෙන හිටියත් ඒකෙන් මට කිසි ප්‍රතිඵලයක් නැහෙනේ කියලා. කිසිම හවුහරණක් නැහෙනේ කියනවා. එන්නතුනි මේට හේතුව පින්දහම් කළාට බණ ඇහුවට ධර්මය දැන කියාගෙන හිටියට ඒ පුජ්‍යලයා ඇත්ත වශයෙන් මේ ධර්මයේ තුල ජීවත් වෙනවාද කියන එකයි වැදගත් වෙන්නේ. ධර්මානුකූල ජීවිතයක් ගොඩනගාගෙන තියනවාද කියන එකයි වැදගත් වෙන්නේ. සඳහන් වෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා ඒ ධර්මයේ තුලින්ම ආරක්ෂා වෙනවා ආරක්ෂා කරනවා කියන බව. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනාවට ගන්නට ඕන. අපි හොඳට සිත් එකඟ කරගෙන බණ ටික අහමු. ඒ අහන ධර්මයේ හිතේ ධාරණය කරගනිමු. ඒ ධර්මයට අනුකූලව අපේ ජීවිතේ ගොඩනගා ගනිමු. එසේ කිරීම තුළින් අත්පත් කරගන්නා ලද කුසල ශක්තිය හේතු කොටගෙන අප සියලු දෙනාටම මේ සසර දුක් වලින් ඈතරව ලබන සාන්ත නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. දැන් මා අර මුලින් මාතෘකා කරපු සූත්‍ර පහට අනුව ධර්ම කරුණු ටිකක් තේරුම් කර දෙන්නට පැහැදිලි කර දෙන්නට උත්සාහ කරනවා. පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනා ඇතුළත් ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ නැමැති කොටසින් අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව තෝරාගත්තේ. මේ දේවතා සංයුත්තේ තියෙන්නේ දෙවියන්ට ඇතිවෙච්ච යම් යම් ගැටලු ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් විමසූ අවස්ථාවේදී ඒ සඳහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ ගැටලු විසඳමින් දේශිත ධර්ම කොටස කෙනෙක් කල්පනා කරන්නට පුළුවනි දෙවියන්ට දේශනා කරපු ධර්මයක් මිනිසුන් වන අපට කුමක් සඳහා වැදගත් වෙයිද? පින්වතුනි දෙවියන් විමසූ ගැටලු උනත් ප්‍රශ්න උනත් මේ සියලු ප්‍රශ්නයක්ම මිනිස් ජීවිතයටත් අදාළයි. ඒ නිසා මේ පිරිසටත් ඒ මාතෘකාව තුළින් ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරන්න අදහස් කළේ. කොච්චර දුරට අපේ ජීවිතවලට මේක අදාළ වෙනවද කියන එක ධර්මයේ පැහැදිලි කරනකොට මේ පින්නතුන්ටම අවබෝධ වෙනවා ඇති. මා මුලින් ඒ ප්‍රශ්න ටික මතක් කරනවා. ඊළඟට ලෝතුරා බුදුරජාණන් වහන්සේ සඳහා දේශනා කරපු පිළිතුරු ටික පැහැදිලි කරනවා. දෙවියෝ ඇසූ පළවෙනි ප්‍රශ්නය. කින්සු යාව ජරා සාදු. ජරාවට පත්වෙන පුජ්‍යලයාට කුමක්ද සුදුසු? ගැළපෙන දේ කුමක්ද? උචිත දේ කුමක්ද? ඒ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය කින්සු සාධු පතිට්ඨිතා පුජ්‍යලයා කුමක පිහිටිය යුතුයද? කවර දෙයක පිහිටා කටයුතු කළ යුතුද? ඒ දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය කින්සු නරාණං රතනං මිනිසාට ඇති උතුම්ම රත්නය කුමක්ද වටිනාම වස්තුව මොකක්ද? මෙතෙන්දි පැහැදිලි කරගන්නට ඕනේ. මේ දෙවියෝ ඇහුවේ මිනිසාට ඇති උතුම් රත්නේ කුමක්ද බෞද්ධයට වෙනත් වෙනත් ආගම් අනුව එහෙම වර්ග කරලා නැහැ කවර හෝ මිනිසියෙකුට තිබෙන උතුම්ම වස්තුව උතුම්ම රත්නය කුමක්ද කියන එකයි හතරවෙනි ප්‍රශ්නය කින්සු චෝරේහි දූහරං සොරෙකුට වෙන යම් කිසි බලපුලුවන්කාරයෙකුට දාමරික කෙනෙකුට රජ කෙනෙකුට බලෙන් උදුරා ගන්නට බැරි බලෙන් පැහැර ගන්නට බැරි නීති රීති දාලා ගන්නට බැරි නිධානය කුමක්ද වස්තුව කුමක්ද මෙන්න මේ ප්‍රශ්න හතර තමයි දෙවියෝ බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණෙලා විමසා සිටියේ. මේ ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිතුරු හතර වන්නේ සීලං යාව ජරා සාධු ජරාවට පත්වෙන පුජ්‍යලයා සිල්වතෙක් විය යුතුයි සීලයක් අනුගමනය කළ යුතුයි සීලයක පිහිටා කටයුතු කළ යුතුය. මේ සීලය තමා ජරාවටපත් වෙන පුජ්‍යලයාට යෝග්‍ය දේ සුදුසු දේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දේශනා කළේ කිංසු සාදු පටිච්චිතා කියන ප්‍රශ්නෙට පුජ්‍යලයා පිහිටිය යුත්තේ සද්ධා සාදු පටිච්චිතා. ශ්‍රද්ධාවේ පිහිටිය යුතුයි. ශ්‍රද්ධාවේ පිහිටා කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නට ඕන. තුන්වෙනි ප්‍රශ්නය කින්සු නරාණං රතනං මිනිසාට ඇති උතුම්ම රත්නය කුමක්ද කියන ප්‍රශ්නෙට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ තියෙන උතුම් රත්නේ තමයි පඤ්ඤා නරාණං රතනං ප්‍රඥාව නුවණ ඒ නිසා හරි තියෙන උතුම්ම රත්නය ප්‍රඥාවයි. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් දේශනා කොට වදාලේ සොරේකුට දාමරිකේකුට වෙන යම් කිසි බලපුලුවන්කාරයෙකුට බලෙන් උදුරා ගන්නට බැරි, පැහැර ගන්නට බැරි, අයිති කර ගන්නට බැරි වස්තුව වශයෙන් පුඤ්ඤං චෝරේහි දෝහරං. තමන් සිදු කරගනු ලබන කුසලය පින කාටවත් බලෙන් ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ පිළිතුරු හතරයි ශාන්තිනායක බුද්ධයාණන් වහන්සේ දේවතාවාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළේ. දැන් පින්වතුනි මේ එක එක ප්‍රශ්නයක් පිළිබඳව අපි කරුණු ටිකක් අවබෝධ කරගන්නට පැහැදිලි කරගන්නට ඕන කරනවා. ජරාවට පත්වෙන පුජ්‍යලයාට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සීලයක් සම්පූර්ණ කරගත යුතුයි සීලයක පිහිටලා කටයුතු කරගත යුතුයි සිල්වතෙක් විය යුතුයි කියන බවයි. ඇයි එහෙම දේශනා කළේ? සීලය කියන එක සෑම වයසකටම ගැලපෙනවා. දැන් පංචශීල ප්‍රතිපත්තිය අපි ගනිමු. මේ පංචශීලය මේ බණ අහන්න ඉස්සර වෙලා පින්නතුන් පන්සිල් සමාදන් වුණා. පන්සිල් සමාදන් වෙනකොට ළමා වයසේ අයත් තරුණ වයසේ අයත් මහලු වයසේ අයත් මේ ළමා තරුණ මහලු කියන අවදි තුනටම පංචශීල ප්‍රතිපත්තිය ගැලපුණා. ඒ නිසා මේ සෑම වයස් සීමාවකම අයට පුරන්නට පුළුවන් සම්පූර්ණ කරගන්නට පුළුවන් අනුගමනය කළ හැකි වැදගත් දෙයක් වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ සීලය. ඒ සීලය තමයි පිළිපලා කටයුතු කරන්න ඕනෙන සීලයක් තමයි ආරක්ෂා කරන්න ඕනෙන ජරාවටපත් වෙන පුජ්‍යලයක්. සීලය කියන්නේ කුමක්ද? සීලය කියන්නේ ධර්මයේ සඳහන් වෙන විදිහට, පොතපතේ සඳහන් වෙන විදිහට කාය වාක් සංවරය. කයින් කෙරෙන වැරදි 3යි, වචනයෙන් කෙරෙන වැරදි 4යි. මේ කියන වැරදි වලින් ආරක්ෂා වෙලා ඉන්නවනම් ඒ තැනැත්තා තුළ සීලයක් පවතිනවා. කාය වාක් සංවරයේ සීලය කියලා උගන්වන්නේ ඒකයි. කාට තේරෙන විදිහට පැහැදිලි වෙන විදිහට මම මේ සීලය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි සීලය කියන්නේ හොඳ චරිතවත්කම. සීලය කියන්නේ හැදිච්චකම. සීලය කියන්නේ සංවරකම. සීලය කියන්නේ තැන්පත්කම. මෙන්න මේ වචන වලිනුත් අපට සීලය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්. සීලය මොකක් වගේ දෙයක්ද කියලා ඇහුවොත් ඒකත් අපට උදාහරණකින් මේ විදිහට කියන්න පුළුවන්. සීලය හරියට අපි අඳින ඇඳුමක් වගේ එකක්. මේ ඇඳුම අපි දැනුම තේරුම ඇති වෙච්ච දවසේ ඉඳලා මරණය දක්වාම යම් කිසි ඇඳුමක් අපි අඳිනවා. ඒ වගේ සීලයක් දැනුම තේරුම ඇති වෙච්ච දවසේ ඉඳලා මරණය දක්වාම අප තුළ පවතින තෝරන. අපේ ඇඟේ ඇඳුමක් දැනුම තේරුම ඇති වෙච්ච දවසේ ඉඳලා මරණය දක්වාම තියෙනවා වගේ සීලයත් අප තුළ මරණය දක්වාම තියෙන්න ඕන. යම් කිසි කෙනෙක් සඳහන් කරනවා නම් මම කරන වෘත්තිය අනුව මම කරන රැකියාව අනුව මට ඇතැම් අවස්ථාවලදී ඔය බුදුදහමේ උගන්වන කියා දෙන පන්සිල් නම් ආරක්ෂා කරන්න අමාරුයි. නමුත් මම පොයේ දවසට ආගමික කටයුත්තක් කරනකොට හොඳට පන්සිල් ආරක්ෂා කරනවා. ඒ වුණාට මගේ ව්‍යාපාරික කටයුතු වලදී මං කරන රැකියා කටයුතු වලදී මට බෑ ওই පන්සිල් ආරක්ෂා කරන්න. ඒව කැඩෙනේවා තියෙනවා. ආරක්ෂා නොවනේවා තියෙනවා. මෙහෙම කියන අයත් මේ කාතරත් ඉන්නට පුළුවන්. අපි දැන් කල්පනා කරමු අර මුලින් මා සඳහන් කළා දැනුම තේරුම ඇති වෙච්ච අවස්ථාවේ ඉඳලා මරණය දක්වාම ඇඳුමක් අපේ ඇඟේ තියෙනවා වගේ මේ සීලයක් පවතින්නට ඕන කියලා. ගිහි ජීවිතයේ ගත කරන පින්නතුන්ට පංචශීල ප්‍රතිපත්තිය ඉතා වැදගත් වෙනවා. පංචශීලය අපි මරණය දක්වාම ආරක්ෂා කරගන්න ඕනේ. එරතුරුවම. කොට ඒ පංචශීල ප්‍රතිපත්තිය යම් යම් අවස්ථාවලදී ආරක්ෂා කරගන්න බැහැයි කියනවනම් ඒ අවස්ථා තුලදී ආරක්ෂා නොවන වෙලාවේදී ඒ පුජ්‍යලයා තුළ අර සීලේ නැමැති ඇඳුම ඇත්තේ නැහැ. ඒ වෙලාවේ ඇඳුමක් නැති කෙනෙක් අපි හඳුන්වන්නේ කොහොමද? අපේ සමාජය තුල ඇඳුම් නැති අයත් ඉන්නවා. ඒ උමතු අය නෙවෙයි. නොදරුවෝ නෙවෙයි. අසාධ්‍ය රෝගීන් නෙවෙයි. ඒ අය මේකට මාතෘකාවට අදාළ වෙන්නේ නැහැ. ඊට අමතරව තවත් පිරිසක් ඉන්නවා ඇඳුම් නැතුව. ඒ තමා පින්නතුනි තිරිසන් සත්තු. යම් කිසි කෙනෙකුට යම් අවස්ථාවකදී මේ සීලය පංච සීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්න බැහැ අනුගමනය කරන්න බැහැ කරන රැකියාව අනුව වෘත්ති අනුව බැහැයි කියලා ප්‍රකාශ කරනවා නම් ඒ කුජලයා ඒ අවස්ථාවේදී මනුෂ්‍යත්වයෙන් පිරිහෙලා. අර කියාපු තිරිසංගත සත්‍යයේ තත්ත්වයටපත් වෙලා හඳුමක් නැති. ඒ නිසා මේ සීලය ඊටාම වැදගත්. අපි নিরතුරුව ඒක ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම මේ සීලය පුජ්‍යලේකුගේ ආරක්ෂාව ඇති කරන හොඳම වැටක් වෙනතුනේ. පුජ්‍යලයාගේ ජීවිතයට ආරක්ෂාව සැලසෙන හොඳ වැටක්. ප්‍රාකාරයක්. අපි වැටක් හදන්නේ එළවලු පාත්තියක්, මල් පාත්තියක්, එහෙමත් නැත්නම් නිවසේ Tamanගේ භූමිය අවසානයේ වැටක් තාප්පයක් වඳිනවා. මේ වැට හෝ තාප්පය බඳින්නේ කුමක් නිසාද? ගෙදර දොරේ ආරක්ෂාවට, හේනේ කුඹුරේ ආරක්ෂාවට මේ ආරක්ෂාව කාගෙන්ද බලාපොරොත්තු වෙන්නේ? බාහිරින් එන උපද්‍රව වලින් සතාසේ උපාවගෙන් හොර හතුරන්ගෙන් ආරක්ෂා වෙන්නට රැක ගන්නට මෙවැනි වැටක් දැම්මක් බඳිනවා. ඉතින් ජීවිතේට කෝ එහෙම වැටක් බැඳගෙන. වඩාත් වැදගත් වෙනවා තමන්ගේ ජීවිතය. ඒ ජීවිතය ආරක්ෂා කර ගැනීම අර හේන කුඹුර ආරක්ෂා කරනවට වඩා වැදගත් නේද පින්නතුනි. ඒ ජීවිතයට බැඳගත යුතු වැට තමයි මේ සීලය නැමැති වැට. සීලේ වැටක් වෙන්නේ කොහොමද? පින්වතුනි අපිට තියෙනවා ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිවක් ශරීරයක් මේවා අපි සඳහන් කරනවා පංචේන්ද්‍රයන් කියලා පසින්දුරන් මේ පසින්දුරන් තිබුණට වරදක් නැහැ වරද තියෙන්නේ මේ පසින්දුරන්ට බාහිරින් නොයෙකුත් උවදුරු පැමිණෙනවා බාහිරින් පැමිණෙන උවදුරු නිසා මේ පසින්දුරන් අයාලේ යන්න පටන් ගන්නවා. ඇහැට රූපයක් දැක්කහම ඒ රූපය ඔස්සේ හැදුවනේ. කනට ශබ්දයක් ඇහුනහම ඒ ශබ්දය ඔස්සේ කන දුවනවා. නාසයට සුවඳක් ගඳක් ආග්‍රහණය වුණහම ඒ ඔස්සේ ගමන් කරනවා. දිවට රසයක් දැනුනහම ඒ ඔස්සේ ගමන් කරනවා. ශරීරයට ස්පර්ශයක් දැනුනහම ඒ ඔස්සේ ගමන් කරනවා. මෙහෙම වෙනකොට පුජ්‍යලයාගේ ආරක්ෂාව නැතුව යනවා. අර දැල් වෙන පහනට මෙරුන් වෙනවා වගේ ආසාවෙන් බැඳීමෙන් ඇවිත් විනාශ වෙනවා වගේ මේ දකින පංචේන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු ඔස්සේ ගමන් කිරීම තුළින් කුජලයාගේ විනාශය සිදු වෙනවා සතර ගමන වැඩි වෙනවා මේ සීලය නැමැති වැට තිබුණොත් කුජලයා ඒ ඔස්සේ ගමන් කරන්නේ දුවන්නේ පාලනය වෙනවා ඒ නිසා ජීවිතයකට හොඳම ආරක්ෂාව සැලසෙන වැට තමයි මේ සීලය කියලා කියන්නේ ඒ වගේම ගිහි ජීවිතයේ ගත කරන පින්වතුන්ට පංචශීල ප්‍රතිපත්තිය වැදගත් වෙන්නේ කුමක් නිසාද? සෑම පින්වතෙක්ම පින්වතියක්ම බලාපොරොත්තු වෙන්නේ හැකිතාග්‍රත ගුණධර්ම වැඩි වැඩියෙන් සම්පූර්ණ කරන්න. ඒ නිසා පන්සිල් වලට අමතරව පොයේ දවසට අටසිල් දසසිල් ආදී වශයෙන් ශීලේනුත් සමාදන් වෙනවා අනුගමනය කරන්ට ඉදිරිපත් වෙනවා. මේ ಗುಣධර්ම වඩාත් වැඩි ಗುಣධර්මයක් අනුගමනය කරන්ට හැකියාව තියෙන්නේ පංච සීල ප්‍රතිපත්තිය නැමැති අත්තිවාරම ශක්තිමත්ව තිබෙන තරමටයි. ඒ අත්තිවාරම හොඳට ශක්තිමත්ව ඇති කරගත්තොත් පොය දවසට තව තව වැඩි ගුණ ධර්ම සම්පූර්ණ කරන්නට පුළුවන්කම ලැබෙනවා. අටසිල් කියන්නේ අරිට වඩා සිල් පද තුනක් වැඩි. දසසිල් වෙනකොට ඊටත් වැඩි. මේ උසස් ගුණ ධර්ම සම්පූර්ණ කරන්නට නම් මූලික සීලය වන පංචශීල ප්‍රතිපත්තිය හරියට පවතිනට ඕන. ගෙදරක් හදනකොට අපි හොඳ ශක්තිමත් අත්තිවාරමක් දමා ගන්න ඕනේ. අත්තිවාරම ශක්තිමත් වූ තරමට ඒ gedara තට්ටු තට්ටු ඉහළට ගොඩනගන්නට පුළුවන්කම ලැබෙනවා. පංචශීලයේ නැමැති අත්තිවාරම අපේ ශක්තිමත්ව තියෙනවා නම් ඕයේ දවසට හේමතු පිට අෂ්ටාංග සීල ප්‍රතිපත්තිය දස සීල ප්‍රතිපත්තිය මේ ආදී සිල් ගුණ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ නිසා සෑම පින්නතෙක්ම කල්පනා කරන්නට ඕන මේ පංච සීල ප්‍රතිපත්තිය ඊටාම උතුම් කොට සලකන්නට ආරක්ෂා කරගන්නට. මම සීලය පිළිබඳව ගොඩක් කරුණු සඳහන් කළා. ඔය නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ ජරාවට, දි รา පත් වීමට, වයස්ගත භාවයට පත් වෙන සෑම කෙනෙක්ම මෙවැනි සීලයක් අනුගමනය කරන්න ඕනේ. සිල්වතෙක් වෙන්න ඕන. සීලයෙන් පිරිසිදු වන්නට ඕන. දෙවෙනි ප්‍රශ්නය තමයි කින්සු සාදු පතිත්තික. පුජ්‍යලයා කුමක පිහිටිය යුතුද? සද්ධා සාදු පතිත්තිකා ශ්‍රද්ධාවේ පිහිටන්නට කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේ යන් දෙනවදාලි. ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? තුනුරුවන් පිළිබඳව ඇති පැහැදීම. තුනුරුවන් පිළිබඳව ඇති ගෞරවය. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව යම් කෙනෙක් තුල අචල ගෞරවයක් ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති වෙනවනම් ඒ තුලින් තමා ශ්‍රද්ධාව කුජලය තුළ වර්ධනය වෙන්නේ. මේ ශ්‍රද්ධාව පින්නතුනි බුද්ධිගෝචරයි. ඔය එක්කම කියවෙන තව වචනයක් තියෙනවා භක්තිය. භක්තිය බෞද්ධ වූ අපට අදාළ වූවක් නෙවෙයි. භක්තිය අන්දයි. ශ්‍රද්ධාව බුද්ධිගෝචරයි. බුද්ධියට යොමු වෙච්ච එක ශ්‍රද්ධාව භක්තිය අන්දයි. ඒක අන්ධානුකරණය. විශ්වාසයේ පදනම් කරගත් එකක් බක්තිය. ශ්‍රද්ධාවන්තයා තමා බෞද්ධයෙක් කියලා කියන්නේ. බෞද්ධයෙක් වීමට තුනුරුවන් පිහිටන්නට ඕනේ පුජ්‍යලයා තුළ. තුනුරුවන් සරණගත වීමෙන් බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒ තුනුරුවන් පුජ්‍යලයා තුළ පිහිටන්නට ඕනේ. තුනුරුවන් පුජ්‍යලයක් තුල පිහිටලා තියෙනවද නැද්ද කියන එක දැනගන්නට පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි බොහෝම ශ්‍රද්ධාවෙන් හැඟීමෙන් යුක්තව ආමිස පූජා පවත්වීම. යම් කිසි කෙනෙක් ওই බුද්ධ පූජා, බුද්ධ පෙරහැර ආදි පහම් පූජා, බෝධි පූජා මේ ආදී පින්කම් පවත්වනවා නම් ඒ තැනැත්තා තුල ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තිබෙන තැනැත්තා තුළ තුනුරුවන් පිහිටනවා. එවැනි පුජ්‍යලයා තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. බෝධනුවෙක් කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාවේ තමයි අපි පිහිටන්නට ඕන කරන්නේ. ඒ ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කිරීම තුළින් අපේ දියුණුව දෙලෝ වශයෙන් සලසා ගන්නට පුළුවන්. සත්‍යාරය ධනෙ දක්වන තැන සද්ධා ධනං. ශ්‍රද්ධාව ධනයක් උසස් ධනයක් වශයෙන් බුදුහාමුදුරුවන් දෙනවදාලා. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර වශයෙන් බුදුරජාණන් වහන්සේ යන දෙන වදාළේ තුන්වෙනි ප්‍රශ්නය කින්සු නරාණං රතනං මිනිසාට තිබෙන උතුම්ම රත්නය කුමක්ද මාමුලිනුත් සිහිපත් කළා මිනිසා කිව්වහම කවර හෝ ආගමක කෙනෙකුට කවර හෝ ජාතික කෙනෙකුට මනුෂ්‍යත්වයෙන් පොදුවේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ සඳහන් කළා තියෙන්නේ ඒකෝට කවර මිනිස්සෙකුට උනත් තිබෙන උතුම්ම රත්නය කුමක්ද වටිනාම වස්තුව කුමක්ද අද බොහෝ දෙනා කල්පනා කරන්නේ තමන්ට දෙමව්පියන්ගෙන් ලැබිච්ච ඉඩම කඩම ගේ දොර, වතු පිටි, යාන වාහන, මිල මුදල් මේවා තමයි උතුම් වස්තු වශයෙන් සැලකන්නේ. එහෙම සැලකලා ඒවට එන කොටා ගන්නවා, ජීවිත හානි කර ගන්නවා. ඒ පවුලේ සමගිය නැති කර ගන්නවා. සහෝදරත්වේ නැති කර ගන්නවා. මේව නේද දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ උතුම්ම රත්නේ පුජ්‍යලයා තුල තියෙනවා නම් එවැනි දේවල් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. බුදුහාමුදුරෝ දේශනා කළේ පඤ්ඤානරාණං රතන. මේ නිසාද තියෙන උතුම්ම රත්නේ තමයි ප්‍රඥාව නුවණ. නුවණ තියෙනවා නම් එවැනි ගැටලු එවැනි ප්‍රශ්න ඇති කරගන්නේ. ඥානවන්ත පුජ්‍යලෙක් ඉන්නෝනේ මේ ශාසනය පිළිබඳව ගත්තා ශාසනයත් ඥානවෙන් ඥානවන්තයින් සඳහා වූවා. මේ ධර්මය ඥානවන්තයින්ට ගෝචර වෙච්ච දෙයක් යොමු වෙච්ච දෙයක්. ඒ නිසා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. එහෙමයි ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට දී තිබෙන්නේ. දැන් මම ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියලා දෙකක් සඳහන් කළා. ශ්‍රද්ධාව ද වඩා දියුණු කරගන්න ඕනේ කරන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාව. මේ දෙකෙන් වැඩියෙන් අපි දියුණු කරගත යුත්තේ කුමක්ද කියලා කල්පනා වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව වැඩිපුර දියුණු කරගත්ත නැත්තා ප්‍රඥාව දියුණු නොකරගෙන මෝඩ ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙනවා. මෝඩ ශ්‍රද්ධාවන්තයෙක් කළ යුතු දේ, දිය යුතු පිළිවෙල, වඩාත් ආනිසංස ලැබෙන විදිහ, අනුපිළිවෙල මේවා පිළිබඳව අවබෝධයක් නැතුව යනවා. ශ්‍රද්ධාව වැඩිකමට අනවශ්‍ය විදිහට කොච්චරවත් විය පැහැදම් කරනවා. අපට ඒක හොඳට පැහැදිලි වෙන දෙයක් අපේ බෞද්ධ පින්නතුන් දානමාන ආදී පින්කම් කරන්ට ගියාම ශ්‍රද්ධාවේ වැඩිකමට වෙළඳ පෙළේ තියෙන සියලුම එළවලු ಜಾති ගෙනල්ලා එළියල කරලා දානේ වශයෙන් සකස් කරලා පූජා කරනවා මේ හත්තට නමකගේ දානය 50කට 60කට සෑහෙන විදිහට විය පැහැදම් කරලා සිදු කරනවා ශ්‍රද්ධාව මෙතන වැඩි වෙලා තියෙනවා ප්‍රඥාව එකට එකතු කරගෙන නැහැ ශ්‍රද්ධාවේ වැඩිකම නිසා ලොකු විනාශයක් ලොකු මුදලක් වැය කරලා නිර්පරාදී ඒ කටයුතු සිදු කරනවා. මේකට එකතු කරගන්නට ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වුණොත් ශ්‍රද්ධාව නැතුව ඉබඳු අවස්ථාවලදී හරීම අමාරුකාර කපටියෙක් බවට පත් වෙනවා. කෛරාටික පුජ්‍යලයක් බවට පත් ඒ නිසා ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් කියන මේ ගුණාංග දෙකම එක සමානව දියුණු කරගන්නට ඕන. සමාන්තර දියුණුවක් ඒ පිළින් ඇති කරගන්න. හරියට රේල් පීලි දෙකක් වාගේ. එක සමානව දියුණු කරගත යුතු ಗುಣධර්ම දෙකක්. සඳහන් වෙනවා මේ ප්‍රඥාව පිළිබඳව කියනකොට යම් කිසි කෙනෙක් ප්‍රඥාව ගැන සැලකිල්ලක් නැතුව කටයුතු කරනවා නම් වනේ අන්ධ ගජෝ විය. ඇස් දෙකම අන්ධ ඇතෙක් කැලෑවේ ඇවිදගෙන යනවා. ඇස් දෙකම අන්ධයි. දැන් මේ ඇතා නොයේකුත් මඳු උගුල් වල පැටලෙනවා. බොරු වලවල් වල වැටෙනවා. නොයේකුත් විපත්තිදායක දේවල් වලට මැදිහත් වෙනවා. ජීවිතය අනාරක්ෂිතයි. S දෙකම නැති නිසා. යම් කිසි පුජ්‍යලයක් තුල මේ ප්‍රඥා නැමැති ඇසක් නැත්නම් ඒ පුජ්‍යලයාත් විවිධ කරදර විපත්ති වලට වැටෙනවා. ඒ නිසා ප්‍රඥාවත් අපි ඇති කරගන්නට ඕනේ. ශ්‍රද්ධාවත් දියුණු කරගන්නට ඕනේ. මේ ගුණ ධර්ම දෙකම එක හා සමානව දියුණු කරගෙන කටයුතු කළොත් ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් කරගන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නයේ වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් පුඤ්ඤං චෝරේහි දූහරං හොරෙකුට සතුරෙකුට බලපුලුවන්කාරයෙකුට පැහැර ගන්නට බැරි උදුරා ගන්නට බැරි මලෙන් ගන්නට බැරි වස්තුව වශයෙන් අප රැස් කර ගන්නා ලද කුසල ශක්තිය. එන. එන කාටවත් උදුර ගන්න පුළුවන් කමක් නැහැ. කාටවත් බලෙන් ගන්න පුළුවන් කමක් නැහැ. එන පුළුවන්කම තියෙන්නේ දුන්නොත් අනුමෝදන් වෙන්නට පුළුවන්. අනුමෝදන් කිරීම. ඒ නිසා අප ඊටාම වටිනා වස්තුවක් නිධානයක් තැන්පත් කරගන්නේ ආගමානුකූල වත් පිළිවෙත් කිරීමෙන් ಗುಣධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් කාටවත් අනිකුත් අපි හැස් කරන දේවල් පින්නතුනේ නොයේක ආකාරයෙන් විනාශ වෙනවා වස්තුව හම්බ කළොත් ඒ වස්තුව විනාශ වෙන ක්‍රම කීපයක්ම තියෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සොර සතුරන්ගෙන් විනාශ වෙනවා. මේක ආකාරයෙන් හම්බ කරන දේ විනාශයටපත් වෙලා යනවා. නැතිනාස් වෙලා යනවා. මේ නිධානය එහෙම විනාශ වෙන්නේ නැහැ. අපි රැස් කරගන්න කුසලයේ නැමැති නිධානය අනුගාමිකව අපි පසුපස්සේ ගමන් කරනවා. සසර භවයක් භවයක් පාසා අපි පසුපස්සේ ගමන් කරනවා. නිසා මේක සංසාරයේ නිවන් දකින්න භවය දක්වාම තමන්ට උපකාරීව තිබෙන තමන් පසුපස්සේ එන වැදගත්ම නිධානයක් බවට පත් වෙනවා. මේ ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මා සඳහන් කළා දේවතාවා ඇසූ ප්‍රශ්න හතරක් ඒ සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාලා වූ පිළිතුරු හතරක්. ඒ එක එකක් පිළිබඳව නැවතත් කරුණු සිහිපත් කරනවා නම් පින්වතුනි දේවතාවාට ඇතිවෙච්ච ගැටලු වශයෙන් ඉදිරිපත් කළා. ජරාවටපත් වෙන පුජ්‍යලයාට කුමක්ද ගැළපෙන්නේ සුදුසු දේ? දෙවෙනි ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් කළා. පුජ්‍යලයා කුමක පිහිටා කටයුතු කළ යුත්තේද? තුන්වෙනි ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් කළා. මිනිසාට තිබෙන උතුම්ම රත්නය කුමක්ද? හතරවෙනි ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් කළා. සොරෙකුට සතුරෙකුට පැහැර ගන්නට බැරි, උදුරා ගන්නට බැරි වස්තුව කුමක්ද? මෙන්න මේ ප්‍රශ්න හතර තමයි දේවතාවාට ඇති වෙලා ඒ දේවතාවා බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා විමසලා තියෙන්නේ. මෙතෙන්දී එක කාරණයක් සිහියට ගන්නට ඕනේ. මේ කරුණු දෙවියන්ටත් පොදුයි කියන එක. මිනිසුන්ට හොඳටම පැහැදිලි මිනිස් සමාජයේ ජීවත් වන අපට මේ කරුණු අදාළයි කියන බව හොඳටම පැහැදිලි. එහෙමනම් දෙවියන් අතරටත් තියෙන දෙයක් දෙවියොජ්ජරාවටපත් වෙනවා. ආයස පිරිනනවා. ඒ දෙවියන්ටත් ජරාවටපත් වෙනවා නම් මොකද්ද අපිට සුදුසු දේ කියලා බුදුරජාන් වහන්සේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා දීපු පිළිතුරු හතර මා නැවතත් සඳහන් කරනවා සීලං යාව ජරා සාදු ජරාවටපත් වෙන පුජ්‍යලයා සීලේක පිහිටිය යුතුයි සීලයක් අනුගමනය කළ යුතුයි සිල්වතෙක් විය යුතුයි සද්ධා සාදු පතිත්තිතා පුජ්‍යලයා ශ්‍රද්ධාවේ පිහිටා කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නෙට මිනිසාට ඇති උතුම් රත්නය කුමක්ද කියන එකට පඤ්ඤානරාණං ගතනම් උතුම් රත්නය මිනිසාට තියෙන ප්‍රඥාව නුවණ කියන බව පැහැදිලි කළා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ වශයෙන් සඳහන් කළේ කිංසු චෝරේහි දූහරං සොරෙකුට සතුරෙකුට වෙන යම් කිසි කෙනෙකුට බලෙන් ගන්නට බැරි පැහැර ගන්නට බැරි වස්තුව කුමක්ද තමන් රැස් කරගත්තා වූ කුසලයේ නැමැති නිධානය කාටවත් පැහැර ගන්නට බෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් ප්‍රශ්න හතරක් ඒ ප්‍රශ්න හතරට පිළිතුරු හතරක් බුදුරජාණන් වහන්සේ වෙතින් පැහැදිලි කර දී වූ ආකාරයේ මේ ධර්ම දේශනාව තුළින් උත්සාහගත් එමා මේ පෙන්නතුන්ට තේරුම් බේරුම් කර දෙන්නට. දැන් මේවා අපේ ජීවිතයට කොච්චර දුරට අදාළද කියන එක කල්පනා කරන්න. මිනිස්සු අපටත් මේ ප්‍රශ්නේ විදිහටම අදාළයි නේද? දෙවියන් පමණක් නෙවෙයි පින්නතුනේ අපිත් වයසට යනවා. අප පමණක් නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්දය 80 වයසට කිට්ටු වෙන මට දැන් හරියට දිරාපත් වෙච්ච ගැලක් වගේ මඟ මම මගේ ශරීරය මමම දන්නේ නැහැ මොන ආකාරයට හැසිරෙනවද කියලා බලන්නට ජජ්ජර සකට දිරාපත් වෙච්ච ගැල මේ පැත්තට විසිනවා මේ පැත්තට පැද්දෙනවා. ඒ වගේම නොයෙකුත් ශබ්ද නැගිනවා. වයස්ගත වූ කුජලයාගේ තත්වයක් කල්පනා කරන්න. ඉරාපත් වෙන කුජලයා. නිවාඩි වෙනකොට නැගිටිනකොට කොච්චර හන්දිපත් ශබ්ද වෙනවද? ඒ වගේම ගමන බිමනක් යන්න ගියාම කොච්චරනම් එහාට මෙහාට වීසි වෙනවද? මේ தත්ත්වේ නම් බුද්ධ ජීවිතයටත් තිබුණා. බුදුරජාණන් වහන්සේටත් මේ දි รา පත් වීම බලපෑවා. මිනිස්යන් වන අපට කොච්චර ඒක අදාළද? ඊළඟට ශ්‍රද්ධාව කියන එක අප කොච්චර දිනු කරගත යුතු දෙයක්ද? බෞද්ධකම ආරක්ෂාවේ තුනුරුවන් පිහිටන දේ තමයි මේ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව එහෙනම් අප තුළ පවතින ඕනේ. ඒ වගේමයි ප්‍රඥාව සෑම කටයුත්තකදීම වැදගත් වෙනවා. හැම දෙයකදීම අපට ප්‍රඥාව වටිනවා. නුවණින් යුක්තව ක්‍රියා කරන්නට ඕනේ. ඒ සඳහා ප්‍රඥාව දියුණු කරගන්නට ඕනේ, වර්ධනය කරගන්නට ඕනේ. ඒ වගේම අපේ පරලොව ගමනට, පරලොව යහපතට, දෙලොව සැනසෙල්ලට හේතු වෙන්නේ අපි කරගන්න කුසලය. පින. ඒ නිසා පින් දහම් කරගන්නටත් ඕන. පින පමණයි අපේ සංසාර විමුක්තිය සඳහා හේතු වෙන්නේ. මේ පුණ්‍ය නිධානය අපි රැස් කරගන්නට ඕනේ, තැන්පත් කරගන්නට ඕනේ. මේ කරුණු ටික අද මේ ධර්ම දේශනාව තුළින් හොඳට හිතට අරගෙන ධාරණය කරගෙන ජීවිතය තුළ ගොඩනගාගෙන හැම කෙනෙක්ම උත්සාහවත් වන්නට ඕනේ දෙලව සාන්තිය සැනසෙල්ල උදා කරගන්නට. පින්නතුනි අපේ ජීවිතය ඊටාම අස්තිර එකක්. කොයි මොහොතේ අප කරා මරණය වෙනවද කියලා කියන්න බෑ. කොයි මොහොතේ අපිට මායя කතා කරනවද කියන්න බෑ. මේ අස්තිර වූ ජීවිතයක් ලබා ගත්ත අපිට. ධර්මක හෝ සැනසෙල්ලක් තියෙන්නේ, පිහිටක් තියෙන්නේ අප කරගන්න කුසලයේ තුලින්. දැන් මේ පින්නතුන්ට මේ බඳු ධර්ම දේශනාවකට අහුම්කන් දීම තුළින් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් කොච්චර හිතට සැනසෙල්ලක් ඇති වෙනද අනික් වැඩ කටයුතු පාළුණාට බාධා වුණාට මම ධර්ම ශ්‍රවණමේ පින සිද්ධ කරගත්තා සසරින් එතර වීමට උපකාරී වන කුසලයක් තැන්පත් කරගත්තා කියන මේ කාරණේ කොච්චර ලොකු සැනසෙල්ලක් ඇති වෙනවද මෙවැනි පින් දහම් අපි ඊටාම උනන්දුවෙන් සැලකිල්ලෙන් කරගත යුතු වෙනවා. මේ සසර අපි මිනිස් ජීවිතයක් ලබා ගත්තේ සසර බොහෝම පින්දහම් කරලා තිබුණ නිසා. සංසාරේ පින්දහම් කරගත්ත නිසා වටිනා කියන මනුෂ්‍යාත්ම භාවයක් අපිට ලැබුණා. ඒ මිනිස්කම අපි ආරක්ෂා කරගන්නට ඕනේ. මනුෂ්‍යත්වයේ දියුණු කරගන්නට ඕනේ. දියුණු කරගෙන මේ මිනිස් ජීවිතයේ සසර පැවැත්ම නවතාලන නිර්වාණ ශාන්තිය උදා කරගන්න අවස්ථාවට යොමු කරගන්නට ඕන. ඒ සඳහා ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඕන. සීලේ පිළිපදලා කටයුතු කරන්නට ඕන. ශ්‍රද්ධාව දියුණු කරගන්නට ඕන. ප්‍රඥාවෙන් ක්‍රියා කරන්නට ඕන. නිසරුදේ සරුදේ හොඳට තේරුම් අරගෙන ක්‍රියා කරන්නට ඒ ප්‍රඥාව වැදගත් වෙනවා. මේ දේ කළොත් මට ඒයින් අයහපතක් අනර්ථයක් වෙනවා. මේ දේ කළොත් මට යහපතක් සිද්ධියක් යහපත් සිද්ධියක් වෙනවා. මේ විදිහට කල්පනා කරලා හොඳ නොහොඳ තේරුම් අරගෙන නුවණින් යුක්තව කටයුතු කිරීම තුළින් හොඳ දේ පමණක් කිරීම තුළින් කුසල ධර්මයන් වර්ධනය කරගන්නවා කුසල නැමැති නිධානයක් තැන්පත් කරගන්නවා ඒ තුළින් සංසාරේ මුක්තිය සලසාගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නට ඕනේ පින්නතුනි අද මේ ධර්ම දේශනාව තුළින් අත්පත් කරගත්තා වූ ධර්ම ශ්‍රවණමය කුසලයක් ඒ වගේම තිසරණ පංචශීල ප්‍රතිපත්තියේ පිහිටීම තුළින් අත්පත් කරගත්තා වූ සීලමය කුසලයක් හේතු කොටගෙන සෑම දිනාටම සංසාර දුක් වලින් නිදහස්ව ලබන සාන්ත වූ නිවනින් සැනසීමම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තියම සිද්ධ වේවයි ප්‍රාර්ථනා කටයුතු Thank you. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ කොළඹහත් ශ්‍රී බෞද්ධාලෝක විහාරාධිපති ජාවත්ත විද්‍යාතිලක විදුහලේ ආචාර්ය රවීනාචාර්ය පූජ්‍යපාද පොල්ගොල්ලේ ශ්‍රී ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ